බුද්ධික මහත්මයා තව ප්‍රශ්න අහලා තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තියෙන මම අහන්නම් අවසරයි. ශබ්දය උපාදාය රූපයක් නොවන්නේ ඇයිද? ශබ්දය උපාදාය රූපයක් තමයි. උපාදාය රූපයක් නෙවෙයි කියලා කොහෙවත් කියන්නේ නැහැ. ශබ්දය කියන්නේ උපාදාය රූපයක්. දැන් ওই පැටලවිලා ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුන් ඇති හැමතැනකම ශබ්දය තියෙනවා කියලා නියමයක් නැහැ. එතකොට සුද්ධාෂ්ටක රූප කලාපයක අනිවාර්යෙන් තියෙන අංග 8ක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝද. ඒ 8ට අමතරව නිර්මාණය වෙන ශබ්දයක් තමයි මේ ශබ්ද රූපය. නිර්මාණය වෙන රූපයක් තමයි ශබ්ද රූපය. එතකොට ඒක නිර්මාණය වෙන්නේ ඒකට ගැළපෙන හේතුන් ගොඩ නැගුණාම ඒ කියන්නේ අර රූප කලාප විභේදනයකින් හෝ රූප කලාප ගස්ඨණයක් කියන කාරණාත් එක්ක තමයි ශබ්ද රූපේ නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් අර එහෙම ගස්ඨණයක් හෝ විභේදනයක් නැති හැමතැනකමත් එතන ශබ්ද රූපේ තියනවා කියලා එහෙම එකක් නැහැ. ඒකයි කියන්නේ. එහෙම නැත්නම් උපාදාය රූපයක් නෙමෙයි කියන එක නෙමෙයි. උපාදාය රූප කියලා කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප ඇසුරු කොට ඒවා නිසා හට ගන්නා රූපයයි කියන එක තමයි උපාදාය රූප කියන්නේ. එතකොට සද්දය කියන්නේ උපාදාය රූපයක් තමයි. පටවියාපෝ තේජෝ වායෝ නිසා තමයි හටගන්නේ. ඒවැ ගැටුම නිසා තමයි හටගන්නේ. ඒවැ විභේදනය නිසා තමයි හටගන්නේ. ඒ නිසා ශබ්ද රූපය කියන්නේ උපාදාය රූපයක්මයි. නමුත් ඒක හැම රූප කලාපයකම අනිවාර්යෙන් තියනවා කියලා නියමයක් නැහැ. ඒක තියෙන රූප කලාපය හඳුන්වනවා ශබ්ද නවක රූප කලාපය. ඒ ශබ්ද නවක කියන්නේ ප්‍රධාන වශයෙන් අර අට තියෙනවමයි. පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අට අනිවාර්යෙන්ම තියෙනවා. ඒතර ඒ අට අනිවාර්යෙන් තියෙන නිසා ඒකේ අර ගෂ්ඨණය හෝ විභේදනය තියෙන තැනක තමයි ශබ්ද රූපය හටගන්නේ. ඒ නිසා ශබ්ද රූපයේ තියෙන රූප කලාපය ශබ්ද නවක රූප කලාපයයි කියලා හඳුන්වනවා. ඒ නිසා ශබ්දය කියන්නේ උපාදාය රූපයක්මයි.